ඉන්දික මහත්මයා අවසරයි අම්ජනේ වංශයට ඇහෙනව නේද? ඇහෙනවා. අම්ජනේ මම වගේ ප්‍රශ්නේ ප්‍රධාන වශයෙන් තිබ්බේ අර මුලදී අහන්න හිටියේ අපි නිෂ්ක්‍රමණය ගැන අපේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ. ආ. වංශයන් මැදදී සම්තර ජාතකයේ ඒකත් කිව්වම මට පරණ දෙයක් මතක් වුණා ඇත්තටම මේ කියන්නේ මම ඉක්මනින් කියන්න ඒක. මම සාමාන්‍ය පෙළ ඉගෙන ගන්නකොට අර පන්තියක හිටියේ ඒ පන්තිය අර කෝරලා දාලා තිබ්බ වැඩිම තියෙන ළමයි ටික. සාමාන්‍යයෙන් අර ඒකේ වාද විවාද එහෙම වැඩි. පාසක් සිංහල ගුරුවරය ඇවිල්ලා බක්රි උම්මග්ගේ ජාතක හැරි මාක්‍රි ගන්නකොට ඒ ගුරුතුමිය එකපාරට කිව්වා මේ මේ ලෝකේ වැරදි නොකරන කවුරුත් නැහැ. බුදුහාමුදුරුවොත් වැරදි කරලා තියෙනවා මේ කියලා කිව්වහම පන්තියේ සමහර ළමයින්ට කේන්ති ගිහිල්ලා ටීචර කිව්වා මේ මෙහෙමයි මේ බුදුහාමුදුරුවෝ වැඩිකාරයෙක් කියලා අපිට පිළිගන්න බෑ මේ කියලා මොකද්ද කරව වැරද්ද කියලා. ඉස්සෙක වාට කිව්වා මේ දැන් යසෝදරාව දාලා මේ ගියප එක වැරද්දක් කියලා ඊට පස්සේ අර පන්තිය නිකන් ඇවිලෙනා වගේ තත්ත්වක ඊගාට ආවේ. මම ටක් ගාලා නැගිටලා මිස් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා මේ ප්‍රශ්නේ සාමකාමී කරන්න බෑ. මම කිව්වා මේ මේකයි මේ යසෝදරාව අඳගාගෙන ගිහිල්ලා බුදු වෙන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ ඒ ස්තුවා ඒකත් ඇත්ත එතන මේකත් මට තේරුණා අර එයාගේ එයාගේ මහත්තයා හරි ළමයි හරි දාලා ඒ මහත්තයා ගියොත් මොකද වෙන්නේ වගේ වෙන්නේ විදියට වෙන්නේ නැති හිතන්න ඇත්තේ. දැන් මම ඒක තේරුම් අරගෙන අර විදියට ඊට පස්සේ එතනින් ප්‍රශ්නේ ඉවරුණා. තේරුම් ගත්තා හරි මේක මේ ඒක සාධාරණයි. එතකොට ඒක ලොකු වැරද්දක් නැහැ කියන්නේ. වෙන කරන්න දෙයක් නැහැ නේ සිද්ධාර්ථ ගෝසතාණන් වහන්සේ. ඊට පස්සේ පාඩම ඉවරලා මිස් ගියාට පස්සේ ඔබ වහන්සේ කිව්වා අර දැන් ඒ වෙලාවේ කවුරුත් වැඩි කතා කරන්න ගියේ නැහැ. මගේ ගාවට කට්ටිය ඇවිල්ලා ඒ ගාවට ඇහුවා දැන් ඔයා දැන් මිස්ස බේරුවානේ. ඒ වුණාට ඕකේ කතාව වැරදි. දැන් ඔතන මේ දසන්තර ජාතකයේ මේ ඒ කියන්නේ ඔකේ අර මේ පන්තියේ කෙස් පැලන තර්ක වගේ ඒවා තියෙන්නේ කතා කරන්නේ. මේ മന്ത്രി දේවිය අරගෙන ගියානේ. ඊට පස්සේ මං කිව්වා මට මොන හරි කියන්න ඕනවට මං කිව්වා මේ ඒක ඒ බෝසත්ත්ව භවයක් නේ සමහරට බුදු වෙන්න යනකොට ඒක එහෙම වෙන්න බැරුව ඇති අනිත් එක මං කිව්වේ අර සතර පෙර නිමිති කියනවනේ ආහඳුරනේ සතර පෙර නිමිති වල අර මහල්ලෙක් ලෙඩෙක් මලකඳක් අන්තිමේටනේ මහන රූපයක් දකින්නේ එතකොට ඒ කාලේ තිබ්බ ශ්‍රමණ සම්ප්‍රදායයටනේ බුදුහාමුදුරු ගියේ උත්තරේ හොයන්නේ. එතකොට ඒ ශ්‍රමණ සම්ප්‍රදායේ ওই කාලේ වෙනකොට මේ මේ කාර්යාවත් එක්ක යන්නේ නැතුව ඇති කිය. එතකොට බුදුහාමුදුරජාණන් වහන්සේ ඒක අනුගමනය කරන්න ඇත්ති කියලා මම බේරගත්තා. හරි මට දැන් ඒක දැක්. අද ඔබ වහන්සේ මතක් කරනකොට අර මේක මේ එතන අභිනිෂ්ක්‍රමණයේදී හාමුදුරනේ දැන් ඔය බුදු ඒ බුදු වෙන භවයකදී ඒක එහෙම මේ වෙන බුදු කෙනෙක්ගේ එහෙම එකක් නැහැ නේද? ඒ කියන්නේ මොකද මේ අනිවාර්යෙන් මේ දාලා යන්න වෙනව නේද හඳුනන. ඔව්. දැන් නෛෂ්කාම්‍ය ගුණය පුහුණු කරලා අබිනිෂ්ක්‍රමණය කියනකොට එතන වස්තුකාම ක්ලේශකාම සියල්ලකින්ම බැහැර වෙනවා. එතන සුවිශේෂ තත්ත්වයක්. මොකද දැන් ගිහියෙක් අපි හිතමුකෝ රහත් උනායි කියලා. ඒ රහතන් වහන්සේට දැන් කෙලස් නැහැනේ. නමුත් රහත් වුණාට පස්සේ උන්වහන්සේ දින හතක් ඇතුළත එක්ක පිරිනිවන් පාන්න ඕන නැත්නම් මහාන වෙන්න ඕන. ඒකට හේතුව තමයි අර රහතන් වහන්සේ නමක් හැටියට උන්වහන්සේට ගිහි භූමිකාව තුළ පවතින්න බෑ. ඒතර ඒ භූමිකාව තුල උන්වහන්සේ පැවතුනොත් බොහෝ දෙනා එතන අකුසල් කරගන්නවා. එතන පැවැත්ම පිළිබඳ ලොකු අර්බුදය. ඒකයි මම කිව්වේ දැන් අර අපිට මේ භූමිකා තුලින් එක්ක අයින් වෙන්න ඕන. එහෙම නැත්නම් ඒකත් එක්ක පවතින්නට ඕන. එතකොට ඒකත් එක්ක පවතිනවා නම් ඒ යුතුයකම් වගකීම් ටික ඉටු කරන්න. දැන් තවුසෙකුට ඒක ප්‍රශ්නයක් නෑ. තමන්ගේ සීලය රැකගෙන එහෙම අනිත් කෙනා ගැන, මන්ත්‍රී දේවියන් ගැන සොයනවා, බලනවා, ඒ කටයුතු කරනවා. කෑම ටික කෑවද සර්පය දෂ්ට කරනවද ඒව ගැන සොයන්න බලන්න කිසි ගැටලුවක් නැහැ. හැබැයි බුද්ධත්වයට සඳහා යනකොට මාර් පරාජය එතනදී ඊට වඩා බරපතල අභියෝගයකටයි යන්නේ. එතනදී දැන් අපි දකිනවානේ මාර පරාජයේදී දෙවි දේවතාව පවා නික්ම ගියානේ. ඒගොල්ලන්ටත් ඔරොත්තු දෙන්න නැතු. ඉතින් මේ තව කාන්තාවක් අරගෙන ගිහිල්ලා එතන පැවතුනොත් එහෙම ඉතින් එතන බරපතල අනුදයක් තියෙනවා. ඉතින් ඒ වගේ කාරණයකදී මහබ මහබිනිෂ්ක්‍මණය කරන බෝසත්තරේ කොයිම අවස්ථාවකවත් කාන්තාව බිරිඳ කියන කෙනා කැටුව ගිහිල්ලා නැහැ ඒවා එක්තරා ධර්මතාවයක්. ඒ ධර්මතාවයන් එහෙම සැකසීලා තියෙන්නේ ඒවා වරොත්තු දෙන්නේ නැති නිසායි. ඉතින් ඒ නිසා ඒ අනිත් කාරණේ තමයි එතන. ඉතින් මහා යසෝදරාව කියන කෙනා එතනට යන්නෙම දැන් ඒක තමයි මම කියන්නේ දැන් සමහරු ඒවා දිහා අර අටු විදිහට බලන්නේ දැන් යසෝදරාව දාලා ගියයි කියන එක බාහිරින් බැලුව බැලමට පෙනුනට ඇත්තටම යසෝදරාවගේ ප්‍රාර්ථනාව තමයි ඒක ඒ කියන්නේ ඒ ඒ සිද්ධාර්ථ කුමාරයව තමන්ගේ සැමියා හැටියට තෝරාගෙන එතකොට ඇය දන්නවා සසර ගමනේදී කවදා හරි නික්ම යනවා. ඉතින් ඒ නික්ම යන තැනට උදව් කරන්නයි ඇය යන්නේ. එහෙම නැතුව මේ නයිස්ක්‍රාම්ේ වළක්වන්නට නෙමෙයි. දැන් අද අද කාන්තාවන්ට ඕනකම තියෙන්නේ සැමියා සදාකාලින්ම Taman ළඟ රැක ගන්න මිසක් ඒ මනුස්සයා මහාන වෙන්න යනවා නම් ඒකට ඉඩ දෙන්න නෙමෙයිනේ. ඉතින් අර කාන්තාව ගියේ නයිස්ක්‍රාම්‍ය සඳහා. බුද්ධත්වය සඳහා උදව් කරන්නට. ඒක ඇයගේ පැතුමයි. ඒ නිසා බෝසතාණන් වහන්සේ භවෙන් භවේ ඒකට ඇයගේ මනසත් පුරුදු කරනවා. පුරුදු කරලා තමයි නික්මයන්. එහෙම නැත්නම් ඒ තිබුණු ස්නේහයත් එක්කලා ඇයට දරා ගන්න බැරුව ලය පැල්ලම් මිය යන්නට තිබුණා. ඒ කියන්නේ කෙලිම heart attack එන්න පුළුවන්. ඉතින් එහෙම නොවෙන්නට ඇයගේ මනසත් ටිකෙන් ටික සසර ගමනේ හදනවා. ඉතින් ඒක තමයි බෝසත්වරයෙකුගේ කාර්යභාරයේ පරිවාරය ඒ ඒ චරිතයට ගැළපෙන විදිහට පුහුණු කරනවා. ඒ ඒ ඒ ආපු දීර්ඝ ගමන දීර්ඝ කතාව ගැන සත පහකටවත් මායිම් කරන්නේ නැතුව අර ලෝක සම්මත බටහිර ලෝකයේ කියවෙන ස්ත්‍රියට සමතන ස්ත්‍රීවාදය එතකොට කාන්තා අයිතිවාසිකම් ඕ වගේ කතන්දරත් එක්කලා ගිහිල්ලා තමයි අර වගේ තීරණ වලට එන්නේ. ඒවෙන් ගොඩාක් වැරදි මතවාද සමාජගත කරනවා. එතෙන්දී හඳුරන්නේ මට ඔය දැක්ක පහුගිය ටිකේ මන්ත්‍රීතුමියක් කියලා තියෙනවා වගේ කතාවක්. ඒ කියන්නේ යා අර යසෝදරාව බුදු මේ බුදුහාමුදුරන්ටත් වඩා සිද්ධාර්ථ කුමාරයටත් වඩා මේ කැපවීමක් කරා කියලා. එතෙන්දී හඳුරන්නේ ඒක අර කියන්නේ මේ පුද්ගලයා දෙන්න වෙන වෙනම ගන්න එකත් වැරදි ප්‍රශ්නයක් තියෙනවා. එතන මේ සිද්ධාර්ථ කුමාරයයි යසෝදරාවයි වෙනම ගන්න බෑනේ. එකට පාරමිතා උපනපු ගොඩාක් දෙනා තමන්ව හොවා දක්වන්න මම දන්නවා කියලා පෙන්වන්න ඊළඟට කාන්තාවන් ගොඩාක් දරා ගන්නයි කියලා පෙන්වන්න. ඉතින් ওই විදිහට එක එක කාරණා මතු කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒගොල්ලන්ගේ ඉතින් බුද්ධි මට්ටම මතය. හැමතිස්සෙම අර ධර්මය තමන්ට පලිහක් කරගන්න, තමන්ට අවියක් කරගන්න. අලිහ කියන්නේ බාහිර ප්‍රශ්න වලින් Taman රැකෙන්නනේ. අවිය කියන්නේ අනිත් අයට හිංසා කරන්න. ඉතින් ගොඩාක් දෙනා ධර්මයේ පාවිච්චි කරන්නේ ධහමේ තියෙන තොරතුරු කර්ම පාවිච්චි කරන් එක්ක පලිහක් හැටියට එක්ක අවියක් හැටියට. මේක කැඩපතක් හැටියට Taman විනිවිද දකින්න පාවිච්චි කරනවා කියන ගොඩාක් අඩුයි අද සමාජයේ ගිහියන් අතරත් පැවිද්දන් අතරත්. එතන අර මට තේරුනේ බටහිර ක්‍රමයට බැලුවත් ඒ ඒ අපි බටහිර ක්‍රමයට හිතුවා කියලා එතෙන්දී සිද්ධාර්ථ කුමාරයයි මේ මේ අපේ අශෝධරා දේවීන් වහන්සේ ගැනයි එම බැලුවත් ඒත් ඒ කියපු එක වැරදි. ඒ කියන්නේ දැන් එමනම් අර සෙපරේට් වෙන්න පුළුවන් වෙන්නේ බෑ. ගණන් ගන්න නැතුව වෙන්නේ. ඇත්තටම අපිට දැන් අර සම්බන්ධ නිර්වාණ ගාමිනී මාර්ගය ගැන කතා කරනකොට ඉතින් ඒවා <laughs> ඔව් ඒ කියන්නේ අර මට දෙන්නේ නිකන් වෛරෙන් වගේ බලලා කියලා ඒ කියන්නේ එක්කෝ බටහිර විදියට බලන්න ඕන එක්කෝ මොකක් හරි විදියක් සාධාරණව බලලත් නැහැ ඒ ප්‍රකාශය කළා තියෙන්නේ.